හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාමත්ම අද දවසේදීත් අපි තමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවනට සදාම් ප්‍රචාරක සේවාවේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද දවස සති සඳුදා දවසේ සති සඳුදා දවසේදීත් අප සමග එකතු වෙන්නේ නවසීලන්තයේ වෙලින්ට නුවර වැඩවාසය කරන බන්තේ ජිනාලංකාර. ඉතින් බන්තේ ජිනාලංකාරයන් ඕපලක සිටන් අපිට උපකරණ උපකර ගන්න මෙන්ම අද සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඉතමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් අදත් එකතු සිටින අපිට තදාගතන් මේ පහදා දෙන්න. ඉතින් අද දවසේදී සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් වගේම අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රයන්වත් ඉදිරි කාලෙදී ශ්‍රවණය කරන කල්යාණ මිත්‍රයන් සියලු දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේට පාද නැවත නමස්කාර දෙන්න කර සිටිනවා ගෞරවනීය සයන්වාස. එසේ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 උතුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත දුක්ඛ සංසාර කාන්තාරට බැස සත්‍යං කෙරෙහි පතර මහා කරුණාවෙන් දාන ආදී දසපාරමී ධර්මයන් ਸਰව ප්‍රකාරෙම සම්පූර්ණ කරගත්තා. උන්වහන්සේට කල්ැතුවම නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න තිබිච්ච ඒ ධර්ම ප්‍රතිලාභයේ නිර්වාණ ප්‍රතිලාභය අනිත් සත්‍යයන් කෙරෙහි පතල කරුණාවෙන් ප්‍රතික්ෂේප කරලා සාරා අසංකේ කල්පලක්ෂයක් මහා කරුණාවෙන් මහා දයාවකින් උන්වහන්සේ පාරමී පුරාගත්තා ඒ පාරමී පිරුවා වූ පාරමී භූමියට පාරමී භූමියෙන් ලද පාරමී ධර්මයන්ගේ ශක්ති සම්පන්න වුණා වූ సంతානයක් ඇති බුදුරජාණන් වහන්සේට පාරමී ධර්ම බලයෙන්ම ਸਰවචිතා ඥාන ප්‍රතිලාභී සිද්ධ කරගත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සත්වයන්ගේ චුති උප්පත්තිය දකින්නා වූ දිවස් පහල කරගත්තා වූ ශාන්තිනාග ධර්මරාජානන් වහන්සේට හේතුඵල ධර්මයන්ගේ තිබෙනා වූ නියම தත්ත්වය දකින ධම්මස පහල කරගත්තා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සත්‍යයන්ගේ මනස ධර්ම ඥානයේ අඩුවැඩි භාවයේ දකිනා වූ බුදුසක් ඇති ශාන්තිනාග සම්මා සම්බුදුරජාණන් වහන්සේට පාරමී ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ම පසස්න පස්පෑදිස්නා නේත්‍රායුගලයක් කායික වශයෙන් ලැබුවා වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට සියලුම ධර්මයන් දකින්නා වූ ਸਰවචිතා ඥානෙ පරිපූර්ණ సంతානක බුදුරජාණන් වහන්සේට අනන්ත පරිමාණ බුද්ධ ගුණයන්ගෙන් අනන්ත පරිමාණ බුද්ධ ඥානයන්ගෙන් සීල සම්පත්තිය සමාධි සම්පත්තිය ප්‍රඥා සම්පත්තිය උත්තරීතර භාවයට පත් වුණා වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට මම මේ වෙලාවේ සිරිසින් වැඳ නමස්කාර කරනවා ගේ නමස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతාණේ දැකවබෝධ කොටගත්තා වූ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ධර්මයේ Tamanගේ හිතට අරගෙන ධර්මයේ ජීවිතයේ කැපකොට පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගනිමින් ධර්මයේ අනුයාතව කටයුතු කොට ආවුණී ආදී ගුණයන්ගෙන් පරිපූර්ණ සමලංකృత උතුම් ජීවිතරණා වූ මහා සංඝරත්නයේට ශ්‍රාවක මහා සංඝරත්නයේ සම්සිරිසින් වන්ද නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට කෙටියෙන් හෝ වේවා ගුණ සිහිපත් කොට වන්දනා කිරීමෙන් පහළ වෙන ඒ සිතිවිලි වල තිබෙන්නා වූ ඒ කුසල ජවන් සිත්වල පහළවන්නා වූ කුසල බලය ඒ උතුම් පුණ්‍ය ශක්තිය බලය බුද්ධ ධම්ම සංඥාන ත්‍රිවිධාර්ථ අනන්ත අපරිමාණ ගුණ ආනුභාව බලය මේ පින්වත් අසාගෙන සිටින සියලු දෙනාම මේට පෙර ආත්ම සිදු කරගෙන සිටිනා වූ දාන සීල භාවනාදී සියලු පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අද ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට විස්තර කරලා තිබෙනා වූ ඒ ධර්මයේ කොටසක් අපි සාකච්ඡා කිරීම වශයෙන් ඉදිරියට ගෙන යනවා. ඒදී ඉදිරිපත් වෙන ධර්ම කරුණු අද මේ ශ්‍රවණය කරගෙන සිටිනා වූ පින්වත් හැම දිනාටම ඒකාන්තයෙන්ම වැටහීවා අවබෝධ වේවා නිර්වෘල තේරුම් ගන්නට ලැබේවා. මේ තේරුම් ගැනීම තුළ ප්‍රඥා චෛතසිකේ දිනු වේවා ප්‍රඥා ධර්මයේ වැඩේවා. ඒ ප්‍රඥා ධර්මයට උපකාරක ධර්මයක සමාධි ගුණය නිකලෙස පිටාව පහළ වේවා. ඒට අවශ්‍ය කරන්නා වූ සති ගුණේ මානසිකාර ධර්මයේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පවතින ශ්‍රද්ධාව වැඩේවා. සම්බදිනාට මොහොතින් පංච නීවරණ ධර්මයන්ගෙන් පීඩාවටපත් නොවෙච්ච හිතකින් පිරිසුදු හිතකින් සද්ධාවන්ත හිතකින් මේ ධර්ම කරුණ ටික අවස්ථාවට අනුකූලව ඉදිරිපත් කරගෙන සාකච්ඡා කොටගෙන ජනදෙනාටම ධර්මඥානෙ පහළ කරගෙන හේතු ඵල ධර්ම සංඛ්‍යාත කතා කරන සිත පිළිබඳව අවබෝධ කරගෙන චෛතසික ධර්ම පිළිබඳව අවබෝධ කරගෙන රූප ධර්මයන්ගේ තිබෙනා වූ මෙහෙම ස්වභාවය අවබෝධ කරගෙන ওই ස්ථාන තුනටම ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව පතන්නේ නැතුව ඒ හිතින් අයින් වෙලා චෛතසික ධර්මයන්ගෙන් අයින් වෙලා රූප ධර්මයන්ගෙන් මිදලා සෑම දිනාටම පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පිරිසිදු වූ ධර්ම ස්වභාවයක් වන ඒ උතුම් නිර්වාණ ධාතුව නිර්වාණ ධර්මයේ සෝසේ අවබෝධ කරගන්නට ලැබේවා නිවන් අවබෝධ කර ගැනීම පිණිස ගමන් කරන්නා වූ ධර්ම මානසිකාරයක් වාට මේ වැඩසටහනපත් වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරගෙන තමයි අපි මේ අද මේ පින්වතුන්ට අවස්ථානුකූලව මේ කරුණ ටිකක් ඉදිරිපත් කරගන්න ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ. ඊ අවස්ථාවේදී අපි මතක් කළා අපේ පින්වතුන්ට අලුත් මාතෘකාවක්. ඒ තමයි ප්‍රත්‍ය ධර්ම 24 තුන්වෙනි ප්‍රත්‍ය ධර්මයේ කියලා දුන්නා. ඒ තමයි ඒ තමයි අධිපති ප්‍රත්‍ය. අධිපති ප්‍රත්‍ය. අධිපති ප්‍රත්‍යයෙන් කියලා දුන්නේ මේ පින්තුන් සාකච්ඡා කරන්නත් ඇති අධිපති පත්‍ය පත්‍ය කියලා කියන උපකාරක ධර්මය ඒ යම් කිසි දෙයක් යම් කිසි ධර්ම ස්වභාවයක් පුකුරු ධර්මයක් සිද්ධ වීමේදී චිත්ත ධර්ම චෛතසික ධර්මයන් හි සමහර ධර්ම තිබෙනවා මහා පුළුල් ඒ වගේම ප්‍රබල ශක්තියක් තිබෙන දේවල් ආන්න ඒ වාගේ ධර්ම හතරක් තිබෙනවා ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ ධර්මතා හතර අනිත් මේ ධර්මතා හතර අනිත් ධර්මයන්ට බලපාන විදිය තමයි අපි මතක් කරේ. ඒකට කිව්වා මොකද්ද? සහජාත ධර්ම අධිපතිත්වය කියලා. සහජාත ධර්ම අධිපතිත්වය. ඉතින් ඊට කලින් අපි කිව්වේ ඉතින් මේ ආරම්මන ප්‍රත්‍ය දැන් තුන්වෙනි ප්‍රත්‍ය කිව්වා ඊළඟට ප්‍රශ්නත් අපි අවස්ථානුකූලව කීප දෙනෙක් ගොඩනැගුවා අද මම කැමති මේ පින්වතුන්ට මතක් කරන්ට මේ අලුත් ධර්ම කොටසක් ඒ තමයි හතරවෙනි ප්‍රත්‍ය ධර්මය. හතරවෙනි ප්‍රත්‍ය ධර්මය ගැන කතා කරනකොට මේ විදිහට තියෙනවා. ප ဋ ාණ ධර්ම විග්‍රහයේ චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාණං චක්කු විඥාන ධාතු සං සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුය. තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චය. මනෝ ධාතු තං සම්පයුත්තකාච ධම්මා මනෝ විඥාන ධාතුය. තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයේන පච්චය. කියලා මේ ඔය ධර්මී විග්‍රහ කරනවා එහෙම නැත්නම් ඔය ප ဋ ාණ දේශනාවේ ඔය හතරවෙනි පත්‍ය ධර්මයේ පිළිබඳව කියවෙනවා. අපි මේ මෙතන තියෙන වචනය මෙතන තියෙන වචනය තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ මේ ලෝකේ වටේ නොයෙක් රටවල් වල ඉඳගෙන මේ දහම් වැඩසටහනට එක්කාසු වෙලා කන් යොමාගෙන ඉන්න පින්වතුන්ට නවක පින්වතුන්ට ආධුනික අයට මේ ධර්මය ගැන හිතන සහ මේකට මේ වැඩසටහනට දීර්ඝකාලීනව සහසම්බන්ධ වෙලා කටයුතු කරන මේ පින්වතුන් සෑම කෙරෙහිම කිරීම ටික වේලාවකට නමුත් කරුණාව උපදවලා එක වචනයක් හරියට නිවැරදිව කියලා දෙන්න අපි හරි හැටි ඉදිරිපත් වෙනවා මහන්සි ගන්නවා මේ වචනේ හොඳට තේරුම් ගන්නට එතකොට මේක මේ පින්වතුන්ට පිළිදෙවි බලන්න මේක තිබෙනවා අනන්තර ප්‍රත්‍ය කියලා අනන්තර පච්චය එහෙමයි තියෙන්නේ අනන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ මේකේ වචනේ වෙලා හොඳට හිතලා බලන්න. අන්තර කියලා කියනකොට මොකක්ද හැඟෙන්නේ කියලා? අන්තර. අන්තර කියලා කියනකොට අතරක් කියන එකයි. අතර. ඒකනේ කියන අතර කියන එක තමයි අන්තර කියලා මේ පාලි භාෂාවෙන් පාවිච්චි කරන්නේ. අන්තර කියලා අතර කියලා කියනකොට මේ අපිට හොඳට තේරෙන්න ඕනේ යම් කිසි කාරණා දෙකක් හරි තුනක් හරි හතරක් හරි පහ හයක් හරි මැද හරි කියලා. ඒක කොහොමද තේරුම් දැන් යම් කිසි විනාඩි තුනක් තිබුණොත් පළවෙනි විනාඩියයි තුන්වෙනි විනාඩියයි අතරට යොදන්න පුළුවන් දෙවෙනි විනාඩිය. ඔය කරුණු දෙකක් අතර. අපි හිතමු තවත් ධර්මතා මේ තුනක් තියෙනවා. කවදාකවත්ම මිනිස්සෙකුට භාජනයක් තියන්න බෑ ලිපක ලිග්ගල් තුනක් නැතුව. එතකොට ගල් තුනක් තියන්න තියන්න ඕනේ. දැන් ගල් ටිකක් තියලා ඒ ගල් ටිකක් උඩ වජ්‍ර භාජනයක් තියලා උණු කරන්න බෑ. ගල් තුනක් තියන්න ඕන. ලික්කල් තුනක් එතකොට ලික්කල් තුනක අන්තරය ස්පේස් එක රඳාපවතිනට ඒ පාවිච්චි කරනවා. සමහර වෙලාවට හතරක් වෙන්න පුළුවන්. යම් කිසි වස්තු. එතකොට බලන්න මේ අන්තර කියන වචනය යම්කිසි එක ධර්මයක් එක දේ ධර්මතා දෙකක් අතරට හරි එහෙම නැත්නම් ධර්මතා තුනක් අතරට හරි ධර්මතා හතරක් පහක් හයක් හරි අතරකට තිබෙනා වේවට කියනවා අන්තරය කියලා. විශේෂයෙන්ම මෙතන කතා කරනවා අඳුම වශයෙන් ගත්තන් පස්සේ ධර්මතා දෙකකට අතර. ඔන්න අතර කියන හැඟෙන වචනේ හැඟෙනකොට ওই විදිහට අපිට හැඟෙන්නේ. එතකොට මේ අතර කියන වචනේ ওই විදිහට කියනවා. දැන් මෙතන තියෙන්නේ අතර කියන එක නෙවෙයි. මේකේ තියෙන්නේ අන්තර කියන වචනේට මුලින් අන් අන්තර. අන් කියලා කියන උපසර්ගයේ යොදාගෙන තිබෙන්නේ නැහැ කියන්න. ඒ කියන්නේ නැහැ කියන අර්ථයෙන්. අමතක කියන එක තමයි අනන්තර කියලා කියන්නේ. ඒ කියන්නේ අතරක් නැහැ. එතකොට අතරක් නැති ව යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. ඒක කියන්න අතරක් නැතුව දෙයක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේ අතරක් නැතුව සිද්ධ වෙනවා කියන ඒ ප්‍රත්‍ය ධර්මය විස්තර කරන්න තමයි එහෙම දෙයක් සිද්ධ වෙන නිසා තමයි මේක විස්තර කරන්නේ. ඒ දේ තමයි මේ අනන්ත ප්‍රත්‍ය ධර්මයන් කියන්නේ. යම් කිසි පුද්ගලයෙකුගේ කෙනෙකුගේ සිතේ సంతානේ පහළ වෙනවා දිගින් දිගටම දිගින් දිගටම මේ සිත්. ඉතින් මේ ඒවා සිත් දිගට පහළ වෙනවා එකක්කින් පස්සේ එකක්. එක සිතකට පස්සේ එකක්. ඉතින් මේ සිතින් එකකට පස්සේ එකක් ඔය විදිහට දිගට දිගට දිගට දිගට සිත් පහළ වෙනවා. දැන් මේ සිත් පහළ වෙනකොට පස්සේ පස්සේ පහළ වෙන සිත් පහළ වෙන්නේ ඉස්සර වෙලා ඉස්සර වෙලා ඉස්සර වෙලා පහළ වෙච්ච සිත් නිසායි. දැන් බලන්නකෝ මේ මල් අපි හිතමු වැලක් එහෙම නැත්නම් දලුවක් දලුවන් දානවයි කියලා ගහක් ඒ දලු ගහක කොළ හැදෙනකොට අග්ගිසින් අග්ගිසින් අග්ගිසින් අග්ගිසින් මේ කොළ ඉස්සරහට ඉස්සරහට තල්ලු වෙලා තල්ලු වෙලා තල්ලු වෙලා එනවා ඉතින් මේ පොඩ පොඩ පොඩ පොඩ ගහ ඇතුලේ කාන්ති විඥාන ඉස්සරහට දෙරපිලා දෙරපිලා මේක දලු දාන දලු දාන ඉස්සරහට එනවා ඒ අභිස්සම තිබෙන්නා වූ පුංචි දැල්ලක් එන්න හේතු වෙනවා ඒක ඉස්සරට හැදිලා තිබෙන්නා වූ දළු පොළ අතු හැම එකක්ම උපකාරයි. ඒ වගේ ඉස්සෙල්ලා ඉස්සර වෙලා පහළ වෙච්ච සිතක් නිසා තමයි පස්සේ පස්සේ සිත පහළ වෙන්නේ. ඒක නිසා ඒ සිත් පහළ වෙන එකට පරම්පරාවෙන් කැඩෙන්න නොදී එතන කිසිම බ්‍රේක් එකක් වෙන්නේ නැතුව නවතින්නේ නැතුව දිගට පහළ වෙනවා. එතකොට පස්සේ හිතපු ගමම හිතක් පහළ වෙනව නෙවෙයි. පස්සේ සිත් පහළ වෙනකොට ඒ පහළ වෙන සිතට අනිවාර්යයෙන්ම ඉස්සර වෙලා පහළ වෙච්ච සිත් උපකාර වෙනවා. පස්සේ සිත් පහළ වෙන්නේ ඉස්සරලා සිත් පහළ වෙච්ච නිසා. ආන්නේ ඒ පහළ වෙනකොට සිත් පහළ වෙනකොට අතරක් නැතුව ඒ සිත් නිකන් තව සිතක් පහළ වෙන්නේ නැතුව බ්‍රේක් එකක් තියන්න රෙස්ට් එකක් තියන්න ગેප් එකක් තියන්න මේ මොකක්වත් තියන්නේ නැතුව හැම හිතක්කට පස්සෙම ගැළපෙන සිතක් ගැළපෙන හොඳට සිතක් පහළ කරන්නට හේතු වෙන ගතියට කියනවා මොකද්ද හතරක් නැතුව සිත් පහළ වෙන්න උදව් වෙන උපකාර වෙන ධර්ම ස්වභාවය කියලා. ඒ ඒ ධර්ම ස්වභාවය මේ හරි පුදුම දෙයක්. වෙන කිසිම ධර්මයකට නැවතීමකට එන්න නොදී හරියට ගැලපෙන්න ඒක සිද්ධ වෙනවා. මේක මේ මේ අනන්ත ප්‍රත්‍ය ගැන කතා කරනකොට අමුතු වචන භාවිතයක් ඒ වචන භාවිතය හරි හොඳින් අපි දැනගන්න එක හොඳයි. ඒ වගේම මේ තවත් මට මේ හිතිච්ච එකක් තමයි මේකත් මේ පස්සට කල් දැම්මොත් එහෙම මේ අමතක වෙලා යාවි. ඒ නිසා මේ පණ කියන වෙලාවෙම අනන්ත ප්‍රත්‍යය ගැන කතා කරන යනකොට මම මේක මතක් කරන්නේ බලන්න මේ අපේ සමාජයේ තිබෙනවා බුද්ධ පූජා. බුද්ධ පූජාව තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඊළඟට බෝධි පූජා තියෙනවා. බෝධින් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ඥානය සිහිපත් කරලා. ඊළඟට තිබෙනවා චෛත්‍ය පූජා. චෛත්‍ය රාජන් වහන්සේට ශාරීරික ධාතුන් වහන්සේලා වෙනුවෙන්. ඊළඟට තියෙනවා ධාතු පූජා. සර්වජ ධාතුන් වහන්සේට පූජාවක් වශයෙන්. දනදා පූජාවක් තියෙනවා. එතකොට බුද්ධ පූජාව ධර්ම පූජාවත් ඒකමයිදී ධර්ම පූජාව කියලා පවත්වන්නේ නම් සාමාන්‍යයෙන් ධර්ම දේශනා කරපු ස්වාමීන් වහන්සේනකට මොකක් හරි උපකාරයක් කරන එක සංඝ පූජා කියලා තියෙනවා. ඉතින් ඒ සාංගික දාන වශයෙන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රකල්ප තියෙන්නේ බෝධි පූජා, බුද්ධ පූජා, ඊට පස්සේ ධාතු පූජා, චෛත්‍ය පූජා. ඊළඟට තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඥානයන්ට පූජා කරන දස බල ඥාන පූජා තියෙනවා. දස පතහකට බල ඥාන පූජා. ඊළඟට තියෙනවා චුත්තස මහා මේ බෝධ මේ ඥාන සිහිපත් කරලා ඒ විදිහට පූජා පවත්වන. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම පූජා තියෙනවා. තෙසත්ත්‍ය ඥාන පූජා තිබෙනවා. මේ ඥාන මේ කාටද ලෝතර බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ දස බල ඥාන සිහිපත් කරගෙන දස බල ඥාන පූජාවක් කරනවා තිසත්ත්‍ය ඥාන සිහිපත් කළා තිසත්ත්‍ය ඥාන පූජාවක් කරනවා. ඊළඟට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මුල් කරගෙන බෝධිපාක්ෂික ධර්ම පූජාවක් පවත්වනවා. ඊළඟට ඔය විදිහට කරගෙන යනකොට තව එකක් මතක් වෙනවා අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා ගාම්භීර නුවණින් ස්පර්ශ කරපු හරි සියුම්ව හරි සූක්ෂමව මැදී ගියා වූ නිකම් බුදුරජාණන් වහන්සේගේ හිතේ ඥාණයෙන් ස්පර්ශ වෙලා ඇතිලී කුස් ඊටමත් සුවිසිද්ධව අවබෝධ කරගත්ත ධර්ම සංගයක් මේ අපේ පුංචිම පුංචි මේ ඥානයකින් එහෙම නැත්නම් පුංචි දැනුමකින් තමයි මේ කියලා දෙන්නේ. අපි මේ න්‍යාය මේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්ට මේ ක්‍රමය උන්වහන්සේ පෙන්වා නොදෙන්ට මේ ක්‍රමය උන්වහන්සේගේ ශ්‍රාවක සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ නොකරන්ට අපි අසරණයි අපිට මේක කතා කරන්න බෑ ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණයටත් උන්වහන්සේගේ సంతානයේ පහළ වෙච්ච මේ මහා ගාම්භීර ප ဋ ාණ ධර්මය දැනගත්ත ප ဋ ාණීය ධර්ම ප ဋ ාණ ධර්ම පච්චේ ධර්ම හොඳට දැනගත්ත අවබෝධ කරගත්ත ඒ ඥාණයට ඒ ඥාන කාණ්ඩ ඔක්කොම එකතු කරලා ධර්ම ටික මුල් කරගෙන ප ဋ ාණ ධර්ම පූජාවක් කරනවා කොච්චර වටිනවද? කොච්චර උතුම්ද? කොච්චර ශ්‍රේෂ්ඨද? තෙසැත්තා ඥාන පූජාවක් කරන්න පුළුවන් නම් දසබල ඥාන පූජා කරන්න පුළුවන් නම් සත්‍තිස් බෝධිපාක්ෂික ඥාන ධර්ම පූජා කරන්න පුළුවන් නම් මේකත් ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේට ඊ타මත් උතුම් වන්දනාවක් උතුම් පූජාවක් ශ්‍රේෂ්ඨ පූජාවක් ඒ පූජාව ඒ වන්දනාව ඕස්ට්‍රේලියා භූමියේ හරි ඒ වගේම මෙල්බන් හරි කැම්බරා හරි සිඩ්නි හරි නව ශ්‍රීලන්තේ හරි ශ්‍රී ලංකාවේ හරි ප්‍රංශයේ හරි කොහේ හරි කරනවා නම් හරි වටිනවා අපි ඒක ඒතකොට මේ අපි දැනගත්ත මේ ධර්මයේ මෙච්චර අහන මෙච්චර හිතන කතා කරන ධර්මය අපිට තව තව තව තව මේ මේ අපේ හිතට ධර්මය තව ටිකක් වැඩිපුර වැක්කිරෙන්න ඒක මාර්ගයක් වෙනවා. ඒක උතුම් දෙයක් වෙනවා. ඒක මම කියන්නේ එක්තරා ධර්මයක් කියලා. මේ අමතක කරන්න දෙපාද කතා කරන ධර්මයේ අද මේ කතා කරන්නේ අනන්ත ප්‍රත්‍ය ගැන. අනන්ත ප්‍රත්‍ය ගැන කතා කරනකොට මේ වටපිටාව පිළිබඳව ඩිංගක් ස්පර්ශ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට යම්කිසි ගෞරවයක් තිබුණාද ඒ ගෞරවයේ විදිහට තමයි අපේ හිතේ ධර්මය පිළිගන්නේ ආන්න පුළුවන්කම තියෙන නිසා රැඳෙන්නේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ධර්මය පවත්වාගෙන ආපු ඒ ආරි සංග්‍රහණයට ස්වාමින් වහන්සේලාට ගෞරවයක් නැතුව ශ්‍රද්ධාවක් නැතුව ප්‍රසාදයක් නැතුව ඒ වගේම රන්ද ගවේෂී අඩුපාඩු බලන හිතකින් වැරදි හොයන හිතකින් ගෞරව නැති හිතකින් කොච්චර බණ ඇහුවත් කොච්චර ලවුඩ් ස්පීකර් දාගෙන බණ ඇහුවත් කවදාකවත් ඒ බණ ඒ ධර්මයේ හිතේ හිටින්නේ රැඳෙන්නේ නැහැ ඒ කාන්තෙම එයා ධර්මයෙන් අවුට් වෙනවා මම දැකලා තියෙනවා හරියට දැකලා තියෙනවා මේ අහිංසක මිනිස්සු ඇවිල්ලා සල්ලි මිල මුදල් වලින් යම් යම් අඩුපාඩුකම් තිබුණත් බාහිර වස්තු වලින් අඩුපාඩුකම් තිබුණත් මේ ධර්මයට බුදුරජාණන් වහන්සේට පුදුම විදිහේ කැපවීමක් භක්තියක් තිබෙනවා නියම ධනවත් ගතියක් සද්ධාව වශයෙන් පිටනවා ඒ අයගේ ධර්ම දැනුමත් ඒ විදිහමයි බැලුවන් පස්සේ ඇයි එහෙම වෙන්නේ කියලා සමහර අය ඉන්නවා හරීම පොත්පත් තියෙනවා ගොඩ ඉතින් වස්තුව තිබෙනවා නමුත් ධර්ම ඥානය වශයෙන් ගත්තන් පස්සේ හරීම බාලයි හරීම හීනයි හරීම දුප්පත් ඒ වගේම ඇයිකට හේතුව මේ ධර්ම ගෞරවය නෑ ඒකයි හේතුව ධර්ම ගෞරවයේ ශ්‍රද්ධාව නෑ මම මේ බටහිර ජීවත් වෙන බිසුන් වහන්සේ නමක් හැටියට දකින්නවා මේ වෙන මෙහෙම දෙයක්. මේ ගුරුවරු මේ පාසල් වල ගුරුවරු මේ ආසියාතික ළමයින්ට උගන්වන්නට කැමති ආසියාතික ළමයින්ට උගන්වන්නට කැමති ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව ඒ අයට උගන්වන්නට කැමති. ඊළඟට මෙහි ඉන්න අයට වැඩි කැමැත්තක් නැහැ. හැබැයි රස්සාව හැටියට කරනවා. වැඩි කැමැත්තක් නැහැ. මම එහෙම කියපු ගුරුවරු කීප දෙනෙක්ගෙන් ඇහුවා. සුදු අයගෙන් ඇහුවා. ඒ කිව්වේ මේ ළමයින් ළමයින්ට ගන්නත් හරි අමාරුයි. ඒ කියන්නේ බටහිර ඉපදිච්ච අයට. මේ බටහිර ජාති කියන්නේ. ආසියාතික ළමයි හරියට අහුම්කම් දෙනවා. ගුරුවරයාට හරියට ගරු කරනවා. ගුරුවරයාට හරියට කීකරුයි. හරියට ගුරුවරයා කෙරෙහි හරිය ගෞරවයක්, භක්තියක්, ප්‍රසාදයක් තිබෙනවා. ගුරුවරයාට කවදාක නිඳා කරන්නේ. එකට එක කියන්නේ. බලන්න ඒ වැඩි ඇයි කියලා. ඒ ධර්මයේ නිසාම ඒ ළමයින්ට මේ හොඳට උගන්වන්න පුළුවන් ඉගෙන ගන්න දේ හොඳට හොඳ හොඳ මාක්ස් ලැබෙනවා. අනිත් අය මොකද කරන්නේ? ගොඩාක් අකීකරු ගතියක් තිබෙනවා. ඒ වගේම තමයි අහන්නේ නැහැ. ඊළඟට ගේස්ට් යනවා ගුරුවරයාට විරුද්ධව යනවා. ඒ ආන්නේ ඒ වගේ ළමයින්ට ඉගෙන ගන්නට බෑ. මේක ඇත්ත වශයෙන්ම මේ ඔය ඉස්කෝලේ ඇවිල්ලා ධර්මය උගන්වන්න නෙවෙයි සමාජයෙන් හත්න තියෙන ඔය මේ පොතපත කියලා දෙන කියන්නේ ඒ පොතපත කියලා දෙන තැනත් ඔය ධර්මයේ නිසා ඔය මේ උගන්වන කෙනාට ගෞරවයක් නැති නිසා හිතේ අධ්‍යාපනික වශයෙන් පසුබෑමක් සිද්ධ වෙනවා නම් ඒ වගේම ගුරු ගෞරවයේ ඇතුව ඉගෙන ගන්න දේට උගන්වන කෙනාට ගෞරවයක් ඇතුව ඉගෙන ගන්න උට එයාගේ හිතේ ඒකතිය පිහිටනවා නම් ඕකට වඩා දෙයක් ධර්මයේ ඉගෙන ගැනීම තුල තියෙනවා. ඒ තමයි ධර්ම ගෞරවය තියෙන්න ඕන. ඒ වගේම ශාස්ත්‍රීය ගෞරවය තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ පහන් සිතක් සහ අපිට මේ ටික කියලා දීපු ගෞරවයක් වන්දනා කිරීම වශයෙන් පූජා කිරීම වශයෙන් මෙනෙහි කිරීම වශයෙන් භාවනා කිරීම වශයෙන් හිතින් වශයෙන් දෙවෙනවා නම් ආන්න ඒක අපිට තව මේ ධර්මයට තව ටිකක් වේගෙන් යන්න උදව් වෙනවා මේ දැන් ඉතින් රහසක් නෙවෙයිනේ අපි මේ කොම්පියුටරත් එක්ක මේ ගණදෙනුව කරන්නේ මේ කොම්පියුටරයක් තිබෙනවා මේ පිටුතුන් ළඟත් කොම්පියුටර තිබෙනවා දැන් මේ සමහර වෙලාවට තියෙන මේ කම්පියුටර් වල සමහර වගේ මේ ඉස්සරේ වගේ ඒ දියුණා එකක් මේ RAM අඩුයි කියලා. ඒ කියන්නේ RAM කියලා කියන්නේ අර මේ ඔය කම්පියුටර් දත්ත ලබා ගන්නා වූ වේගවත් වූ වේගවත් භාවයේ ඇති කරන යම්කිසි සිස්ටම් එකක්. RAM අඩු වුණාම මේ හිතට ඒ කියන්නේ මේ කොම්පියුටරේට යම් කිසි දෙයක් එන එක හරි හිමීට සිද්ධ වෙන්නේ. වේගයක් RAM ගතිය වැඩි වුණාම ඉක්මනටම එනවා. හරි ඉක්මනටම දැන් අලුත් කොම්පියුටර් එක තියෙනවා. අපිටත් ඒ වගේ තමයි. අපේ හිතවලට සමහර ඒවා ගණ්ඩ ගියන් පස්සේ අනේ කියවනවා කියවනවා අහනවා අහනවා පොත බලනවා මේ පොත බලනවා අර පොත බලනවා බණ අහනවා අහනවා සාකච්ඡා කරන හැබැයි ඒකේ අවබෝධයේ ඉන්නේ හරියම ඉතරම් අඩුයි. ඉතින් අපි යම් කිසි දෙයකින් මේකේ RAM කැලලක් කයි කරොත් අපි හිතට කොම්පියුටර් එකේ නෙවෙයි මේ හිතට වේගින් ගන්න පුළුවන් ධර්ම එකතු කරන්න ඕනේ. එකතු කිරීමේ එක ක්‍රමයක් තමයි ඔය කියන්නා වූ මේ වන්දනාවක් පූජාවක් කරු කිරීමක් ශ්‍රේෂ්ඨ පූජාවක් කරාම අපිට ඒක හරියට උපකාර වෙනවා මේ උතුම් ධර්මය තව තව වේගවත් වේගවත් වේගවත්ව අපේ හිතට එකතු කර ගන්නට එකසු කර ගන්න. දැන් අපි ඔක අපේ ජීවිතය තුලිමුත් මේ දැකලා තියෙනවා. මේ උතුම් ධර්මය අපි බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කළ හිතන්න ඕනේ මට මේක හොඳට පැහැදිලිව විසදව හොඳට තේරුම් ගන්නට වටහා ගන්නට ලැබේවා කියන අදිස්ථානයෙන් බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් කරන්න ඕනේ. ඒක නිසා මම මේකත් මේ අමතක වෙන්න කලින් තමයි මේ මතක් කරේ. මම හිතන්නේ මේකත් කලින් එකක් කියන්න ඇති. එහෙම නැත්නම් මේ කරුණක් වෙයි. දැන් මම කියලා දුන්නනේ අනන්තර කියන වචනේ අන් අන්තර හතරක් නැහැ. හතරක් කියන්නේ නැතුව තවත් ඒකට උපකාර වෙන්නා වූ ධර්ම ස්වභාවයට කියනවා අනන්තර ප්‍රත්‍ය කියලා. හිතක් පහළ වුණා මොකක් හරි හිතක් ඒ හිත පහළ වෙලා ඊළඟ හිත පහළ වෙච්ච ඒ කලින් පහළ වෙච්ච හිත ඊළඟට පහළ වෙච්ච හිතට උපකාරුණා ඒ දෙක මැදට වෙනස් එකක් සිද්ධ වෙන්නේ නැතුව සිද්ධාන්ති දෙන්නේ නැතුව. අන්න ඒ වගේ උපකාරයක් ඒ උපකාරක ධර්මයට කියනවා අනන්තර ප්‍රත්‍ය ස්වභාවය කියලා. ඊළඟට මේ අපි බලමු මේකේ භාෂා පරිලෝම මේ භාෂා යෙදීම. මේ පාලි භාෂාව මේ කියන්නේ වචන යෙදීමේදී හරිය පරිස්සම් වෙන්න මේ පෙනුතුන් මේකේ තියෙන සමාන වචන තිබෙනවා. ඒ සමාන වචන එකක් පහළ වෙන්න පුළුවන්. ඒක නිසා හොත්තටම දැනගන්න වචනේ. මෙන්න මේ මේ විදිහටයි තියෙන්නේ. බලන්න. චතු විඥාන ධාතු. තං සම්පයුත්ත කාච ධර්ම. මනෝ ධාතුය. තං සම්පයුත්ත කාණංච ධම්මන. අනන්තර පච්චේන පච්චේ. ඔය විදිහට තියෙන එක අපි නිකන් තියෙනවා විඥාන ධාතු, මනෝ ධාතු, සංපයුත්තකානංච සංපයුත්තක ධර්ම. ඔය සක්කමී ළඟින් ළඟින් යන වචන තිබෙනවා. එතකොට මේ අපි හිතට නිකන් හැගෙනවා මේ මේ මොකද්ද මේ එක මේකෙන් කියන්නේ මොකද්ද මේකෙන් කියන්නේ මොකද්ද කියලා නිකන් අපේ සැකමුසුතන් ඇති වෙනවා. නිකන් සමහරට බයක් හිතෙනවා මේ මේක තේරෙයිද මේක එහෙමත් හිතෙනවා. නෑ මේ වචන හොඳ පැහැදිලිව තේරුම් ගන්න ඕන. දැන් අපි ගොඩාක් මේකට කියලා තියෙනවානේ. මේ ගැන කතා කරලා තියෙන නිසා මේක තේරෙවි. මේ පළවෙනි වචනේ. චක්කු විඥාන ධාතු. චක්කු විඥාන ධාතුව කියලා කියන්නේ ඇහැ නෙවෙයි. ඇහි නමත් එක්කාසු කරලා චක්කු කියලා කියන්නේ ඇහනේ. චක්කු ඇති කියන ඇහි නමක් පාවිච්චි කරලා හිත ගැන කියනා වූ වගන්තියක් වෙයි තියෙන්නේ. චක්කු විඥාන ධාතු. ඇසෙන් ගන්න රූපයක් දැනගන්නා හිතනිය. මොකද උඩ කියලා තියෙනවනේ. චක්කු විඥාන ධාතු. මේ ඇසෙන් රූප දකින හිතේවත් චක්කු විඥානයි. ඒ චක්කු විඥාන ධාතුව තන් සම්පයුක්ත කාච ධම්මා. වෙන වචනයක් පාවිච්චි කරා මෙතන. තන් සම්පයුක්ත කාච ධම්මා කියලා කියන්නේ ඒ චක්කු විඥාන ධාතුවේ පහළ වෙන්නා වූ චෛතසික ධර්ම ටික. ඒක චෛතසික ධර්ම කතාවක් නෑ මෙතන. වෙන වචනයක් තියෙන්නේ. චක්කු විඥාන ධාතුව ඊළඟට තන් සම්පයුත්ත කාච ධම්මා ඒ හිතේ පහළවන්නා වූ චෛතසික ධර්ම ටික දත්තම් පස්සේ තමයි චක්කු විඤ්ඤාණ ධාතුවේ සම්පයුත්තක ධර්මය. චක්කු විඤ්ඤාණ ධාතුව සම්පයුත්තක ධර්ම. සම්පයුත්තක ධර්ම කියලා කියන්නේ චෛතසික ධර්ම. එතකොට මේ මෙතන පොකුරක් තියෙනවා. මේ පොකුරේ තිබෙනවා ධර්මතා අටක්. මොකද්ද? චක්කු විඥානයයි ඒ චක්කු විඥාන මේ තිබෙන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ත්‍ර මානසිකාරය කියනා වූ චෛතසික ධර්ම හතයි. ධර්මතා අටක් තියෙනවානේ. එතකොට චෛතසික ධර්ම හතයි හිතයි. චක්කු විඥානය. එතකොට මේ ධර්මතා අට තමයි ඔය එක්කාසු කරලා තියෙන්නේ චක්කු විඥාන ධාතු තං සම්පයුත්තකාජ ධම්ම. ඔය ටික එක වෙලාවකට පහළ වෙන්නේ ওই පොකුර ওই ධර්මතා හත එක වෙලාවකට පහළ වෙන්නේ. එක මේ විලාප පහළ වෙලා ඊළඟට දැන් ඔය ධර්මතා අට ඔය ධර්මතා ටික මනෝ ධාතුය දැන් ඔතනින් ඉවර කරන්න ඕක තේරුම් ගන්න චක්කු විඥාන ධාතුවයි ඒ හිතේ තිබෙනා වූ චෛතසික ධර්ම ටිකයි හතයි මනෝ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මාන මනෝ ධාතුව කියලා කියනා වූ එකක් තියෙනවා. ඒ මනෝ ධාතුවටයි ඒහා සමග යෙදෙන්නා වූ සම්පයුත්තක ධර්ම රංචුවටයි. මනෝ ධාතුව කියලා කියන්නේ මොකක්ද? මනෝ ධාතුව කියලා කියන්නේ සම් පටිච්චන හිත. සම්පටිච්චන හිතට කියනවා මනෝ ධාතුව කියලා. මේ සම්පටිච්ඡන මේ මනෝ ධාතු තුනක් තියෙනවා අර පංචද්වාර ආවචන හිතයි සම්පටිච්ඡන සිද්දේකයි කුසල කුසලසෙ හැබැයි මෙතන තියෙන්නේ සම්පටිච්ඡන සිතට කියන මනෝ ධාතු කියලා සම්පටිච්ඡන සිතේ තිබෙනවා මේ චෛතසික ධර්ම සංගය ඒ ටික තමයි දැන් කියක් තියනවා කිව්වද අපි පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාරයයි විතක්කයයි ਵਿਚාරයයි අධිමුඛයයි ඔය චෛතසික ටිකට කියනවා මේ සංපයුත්ත කාජ ධම්මා කියලා. සංපයුත්ත කාණ ධම්ම. මනෝ ධාතුව ඇතුලේ කියන්නේ සම්පටිච්ඡන හිත ඇතුලේ පවතිනා වූ ධර්ම ඔය සිත්යිතික. ඒක නිසා තමයි සංපයුත්ත ධර්මය කියලා කියන්නේ. එතකොට මේ සම්පටිච්ඡන සිත පහළ වෙන්න කලින් පහළ වුණේ මොකද්ද? චක්කු විඥාන සිත. ඊට පස්සේ පහළ වුණේ මොකද්ද? සම්පටිච්ඡන සිත. ඒ සම්පටිච්චන සිතට ඒ දෙකට මැදි මොහොකටවත් එන්න නොදී මොහොකටවත් පණින්න නොදී මොහොකටවත් අඳුරට රිංගන්න නොදී චක්කු විඥාන සිත උදව් වුණා උපකාර වුණා මනෝ ධාතුව කියනා වූ සම්පටිච්චන සිතටත් ඒ පහළවන්නා වූ චෛතසික ධර්ම 10ටත් අතරක් කියන්නේ නැතුව උපකාර වුණා ඒක අනන්තර පත්‍යේන පත්‍යය අතරක් නැතුව උපකාරුණ ආන්න ඒක තමයි කියන්නේ මේ චක්කු විඥාන ධාතු සංසම්පයුත්තකාජ ධම්මා මනෝ ධාතු යා සංසම්පයුත්තකාරංච ධම්මාන අනන්තර පත්‍යේන පත්‍යය කියලා දැන් මේ දෙක අතර වෙන මොකක්වත් නැහැ දැන් අපි මෙහෙම හිතුවොත් දැන් මේ කතා කරන්නේ එක චිත්ත වීතියක් ගැන. අපේ පින්වතුන් දන්නවා චිත්ත වීති පිළිබඳව. චිත්ත වීතියක් කියලා කියන්නේ චිත්ත වීතියක් කියලා කියන්නේ අරමුණක් දැන ගැනීම සඳහා භවංග සිතේ ඉඳලා භවංග සිතෙන් පරිවර්තනය වෙලා භවංග සිතෙන් වෙන් වෙලා අයින් වෙලා අරමුණ පැත්තට දිව යන්නා වූ එක්තරා වේගයකින් දිව යන්නා වූ සිත්වල සිත් පීලිය චිත්ත ධාරාවක් සිත් සමූහයක් තියෙනවා ඒ සිත් සමූහයට සිත් පෙළේවත් චිත්ත වීතිය කියලා කියනවා ඒ චිත්ත වීතියට යන හැඩතලය තමයි මේ කියන්නේ. ඒ චිත්ත වීතිය කියනා වූ ජනක් තමයි මේ කියන්නේ. මේ චක්කු විඥාන ධාතුව පහළ වුණා චිත්ත වීතියක තැනක එතනින් පස්සේ මනෝ ධාතුව පහළ වෙනවා. ඒ සම්පටිච්ඡන සිත පහළ වෙනවා මනෝ ධාතු නවෙයි. ඒ පහළ වෙනකොට ඒකේ සිද්ධ වෙච්ච අනන්තර ස්වභාවය තමයි මේ කිව්වේ. දැන් අපි මෙහෙම මෙහෙම හිටමු. දැන් මේ වෙන කතාවක් කියන්නේ. දැන් පහළුනේ මොකද්ද දිවනුව? මනෝ ධාතුව පහළ වුණා. දැන් මේ මනෝ ධාතුවේ නවතිනවද? නැහැ. මනෝ ධාතුව තන සංපයුක්ත කාජ ධම්ම මනෝ විඥාන ධාතුවක්. තන් සංයුත්තකානං ධම්මානං අනන්තර පංචේන පච්චය. ඔතනින් නවතින්නේ නැහැ. නවතින්නේ නැතුව ඊට පස්සේ යනවා ඥානසිට කියලා ටිකක් තියෙනවානේ. ඒ ඥානසිට ඒවට කියනවා එතෙන් පස්සේ යනවා මනෝ ධාතුවෙන් පස්සේ යනවා මනෝ විඥාන ධාතුවට. ඒ මනෝ විඥාන ධාතු අතර විශේෂයෙන්ම සලකනවා ජවන්. ඊළඟට අර සංකීර්ණ සිතුත් යනවා සංකීර්ණ සිත යනවා විඥාන ධාතු හැටියට. අනු විඥාන ධාතු හැටියට යනවා. ඒක හැබැයි මේ ක්‍රියා ස්වභාවය. විශේෂයෙන්ම ගන්නවා ජවන් සිත්. ඒ ජවන් සිත් වලට සහ ඒ වගේ තිබෙනා වූ චෛතසික ධර්මයන්ට අතරක් තියන්නේ නැතුව අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. දැන් මේක මේ මේක පාර වෙන ආකාරය තමයි ඔය කියන්නේ දැන් හිතක් පහළ වුණා ඒ මනෝ විඥාන ධාතු මනෝ ධාතුව මනෝ ධාතුවට පස්සේ පහළ වෙච්ච මනෝ විඥාන ධාතුවට මනෝ ධාතුව උපකාර වෙච්ච ආකාරය ඔයකලි කියනවා. අනන්ත ස්වභාවයක් තියෙනවා. පළමුවෙන් පළමුවෙන් පහළවන්නා වූ සෑම සිතක් ඊට පස්සේ පස්සේ පහළවන්නා වූ සෑම සිතකටම උපකාර වෙනවා ඒ උපකාර වීම ගතියක් තියෙනවා ඒ උපකාර වීම ගතියක් කියන හින්දා තියම් තමයි මේ ඒ විදිහට වෙන්නේ ප්‍රශ්නයක් හිතෙනවා උතන දැන් සංසාරගත සත්වයේ සංසාරගත සත්වයකට සිද්ධ වෙනවා යම්කිසි ප්‍රතිසන්දිසිතක් ඇති වුණායින් පස්සේ ඒ ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ 아무තු එකකුත් නෙවෙයි ප්‍රතිසන්ද කියලා හිත කියලා කියන්නේ ඔය සංසාරයේ පැවතගෙන ඉන්නා වූ චිත්ත ප්‍රවාහයේ තවත් එක තැනක් විතරයි. ඒක ඊ එක ගැප් එකක එක ගැප් එකක එක් ආරම්භක අවස්ථාවක් ප්‍රතිසන්දිහිත කියලා කියන්නේ. ඒ ප්‍රතිසන්දිසිතින් ඒක නවතින්නේ නැහැ. ප්‍රතිසන්දිසිත හටගන්නේ ඉස්සර වෙලා ඇතිවෙච්ච චුතිසිතක උලුප්පාදීමක ප්‍රතිඵලයක් හැටියට. ප්‍රතිසන්දිසිතෙන් පස්සේ නවතින්නේ නැහැ මේක. ඊට පස්සෙත් ඒක භවංග සිතට අල්ලවලා දෙනවා. භවංග සිතයි ප්‍රතිසන්දිසිතයි අතර වෙන මොකක්වත් ආය හටගන්න ඊට දියන්නේ නැහැ. වෙන මොකුත් කියන්නේ නැතුව ඒකත් ඒ විදිහට වෙනවා. භවංග සිත් පීවියක් ගියයින් පස්සේ ඒ භවංග සිත් දිගට එකක් පස්සේ එකක් එකක් පස්සේ එකක් ඔය විදිහට මේ දිගට තල්ලු කරගෙන තල්ලු කරගෙන යනවා. ඒ නිරෝගීමත් ප්‍රසාද ප්‍රසාදයකට ගැටිච්ච අරමුණක් ඔස්සේ ආ ගැටිච්ච අරමුණක් හින්දා අර භවාංග ප්‍රවාහය කැඩෙන නවතින කල කැඩෙන්නක් එහෙම නැත්නම් නවතින දෙයක්. ඒ භවංග සිත් වේගයත් ඉස්සරහට යනවා එකට පස්සේ එකක් එකට පස්සේ එකක්. එතකොට මේක නවතින්නේ නැහැ. හැම වෙලාවෙම පිටිපස්සෙන් එන භවංග සිත පිටිපස්සෙන් එන භවංග සිත අර ඉස්සල්ලා ඉස්සල්ලා ඉස්සර ඉදිරියෙන් ඉදිරියෙන් ඉදිරියෙන් ඉදිරිය පහළ වෙවි යන්නා වූ භවංග සිත් වේලයටත් ඊළඟට ක්‍රියාත්මක සිත් වේලයටත් ওই විදිහට ওই විදිහට අරලු කරගෙන යනවා. මේක මේ ඉස්සරහට යන්නේ පළමු පළමු පළමු පළමු සිත් එක මේ පස්සේ පස්සේ ඉනේවට પરම්පරාව ගෙනියන්න උදව් කරනවා වගේ උපකාර වෙන ගතියක් පේනවා අතරට එන්න නොදී. දැන් ඕලාරික උපමාවක් අරගෙන බැලුවොත් යම්කිසි පවුලක પરම්පරාවක් තියෙනවා කියලා කියනවා. එතකොට තාත්තා නිසා දෙමව්පිය සංයෝගයෙන් පුතා. ඒ පුතා නිසා තව දරුවෝ ඒ දරුවෝ නිසා තව දරුවෝ. ඔය විදිහට අතීතයේ ඉඳලා මේ විදිහට પરම්පරාවෙන් પરම්පරාවට අතර තියන්නේ නැතුව මේක ගෙනාවනම් ඒක ඒක ඇවිල්ලා ඒ පෞලික પરම්පරාව. එතකොට කොතනින් හරි බිදී බිදීයන්ට අතරක් අතරට යමක් එන්නේ නැතුව දිගට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම දිගට මේ පීඩිය යනවා. ඒ වගේ මේ ඔක ඕලාරික උපමාව. සියුම්වත් තියෙන මේ ක්‍රියාධර්ම ටික එක ටිකක් පිටිපස්සේ එනවා. මේක නිසා පිටිපස්සෙන් ඉස්සර වෙලා ඉස්සර වෙලා ඇති වෙන එක පස්සේ පස්සේ හිතට උලුප්පවලා ගැම්ම දීලා ගස්සලා ඒකට උදව් කරන නිසා මේ හිත් ප්‍රවාහය නවතින්නේ. මේ හිත ප්‍රවාහය දිගට යනවා මේක නවතින්නේ හැම හිතකටම දැන් බලන්න එකම එක හිතක් තියෙනවා එකම එක හිතක් තිබෙනවා ඒ හිත විතරයි අනන්ත ප්‍රත්‍යය දාලා කතා කරන්නේ ඒ තමයි යම් කිසි දවසක රහත් වුණාම රහතන් වහන්සේ කී හිත රහතන් වහන්සේගේ සිතෙත් තිබෙනවා රහත් වුණාට පස්සේ කාමාවචර කුසල විපාකාරී ක්‍රියාසිත හරි දිගට යන ගතියක් තියෙනවා. උන්වහන්සේගේ හිතෙත් භවංග සිත් තියෙනවා. උන්වහන්සේගේ හිතේ සමාපatti සිත් පහළ වෙනවා. ඊට පස්සේ මේ මාර්ග සිත් නම් එක එකයි තියෙන්නේ. හැබැයි අනිත් හැම අවස්ථාවකදීම කාම ලෝකයට සම්බන්ධ ක්‍රියා සිත් හෝ අයේතුක සිත් පහළ වෙනවා, ජවන් සිත් පහළ වෙනවා. ඊළඟට ඒ කියන්නේ ක්‍රියා සිත් පහළ වෙනවා. ඊළඟට ඔය සමාපත්තියට ගියොත් එහෙම සමාපatti සිත් පහළ වෙනවා. හැබැයි යම්කිසි වෙලාවක රහතන් වහන්සේගේ චුතිසිත තියෙනවානේ. ඒ චුතිසිත පහළ වුණාම චුතිසිත විතරයි ඉස්සරහා හිතක් පහළ වෙන්න යම් ගැම්මක් දීගන්ත බැරි හිත. රහතන් වහන්සේගේ චුතිසිත. රහතන් වහන්සේ චුත වෙන්නේ උන්වහන්සේගේ ප්‍රතිසන්දිසිතේ. ප්‍රතිසන්දිසිතට සමාන සිතකේ. ප්‍රතිසන්දි සිතින් කිව්වොත් වැරදි ප්‍රතිසන්දි සිතට සමාන සිතකින් මේකේ මේ අමුතුම ගතියක් තියෙනවා කවුරු හරි කෙනෙක් මනුස්ස ලෝකයේ ඉපදිලා මනුස්ස ලෝකයේ උපදිනකොට ප්‍රතිසන්දිසිතක් තියෙනවා ඊට කලින් හිටියා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ඉන්නකොට දිව්‍ය ලෝකේ ඉන්නකොට ඒ භවංග සිතක් තිබුණා. එතනින් චුත වුණා. ඒ චුත වෙනකොට ඒ චුතිසිතට පස්සේ පහළ වෙනවා මනුස්ස ලෝකේ ප්‍රතිසන්දිසිත. එතකොට මේ චුතිසිත උනාට ඉවර නැහැ. මනුස්ස ලෝකේ ප්‍රතිසන්දිසිතක් පහළ වුණා. එතකොට ප්‍රතිසන්දිසෙත් ගැම්මක් තිබුණනේ පස්සෙන් තල්ලු කළා දුන්නා. මේ දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකයට ආපු කෙනාගේ ප්‍රතිසන්දිසිත තියෙන ප්‍රතිසන්දිසිතට අරමුණු වෙච්ච යම් කිසි ධර්ම ස්වභාවයක් තියෙනවා කර්මය හෝ කර්ම චේතනාව කර්මය හෝ කර්ම නිමිති කියන ඒවා ඊට පස්සේ ඒවම අල්ලගෙන එකක් අල්ලගෙන භවංග සිත් පිළිය දිගට යනවා ඊළඟට චුතිය සිද්ධ වෙනවා ප්‍රතිසන්දිය භවංගේ චුතිය අරමුණු තුන සමානයි. හැබැයි මේ රහතන් වහන්සේගේ චුතිසිතේ තිබෙන ආශ්චර්ය තමයි අනන්ත ප්‍රත්‍ය කරන්නේ. ඉස්සෙල්ලා පහළ වෙච්ච හැම හිතක්ම පස්සේ පස්සේ පස්සේ පස්සේ පහළ වෙන හිත වලට අනන්ත ප්‍රත්‍ය ගැම්ම හදලා දුන්නා. හැබැයි මේ රාතන් වහන්සේගේ සුචුති සිතේ ඒක නෑ. ඊට ඉස්සෙල්ලාම තිබුණා. ඒ නිසා හැම හිතක් චෛතසික ධර්මයෝ හැම හිතක්ම ඉස්සර වෙලා ඉස්සරලා පහළ වෙන සෑම සිතකම තිබෙනවා පස්සට තල්ලු කරලා දෙන ගතියක්. රහතන් වහන්සේගේ චුති සිත ඊළඟට ඒකවිල්ලා මේ මොකක් හරි චෛතසික ගුණයක් එක්කනේ තියෙන්නේ. ඒක විතරයි ඔය මේ ඔය වැඩේ කරන්න බැරි. ඊළඟට තියෙනවා අ තව එකක් තියෙනවා මේම. දැන් මේ මම මේක කියාගෙන යනකොට මේ මෙහෙම කතාවක් කිව්වා. ඒ තමයි ඉස්සර වෙලා ඉස්සර වෙලා පහළ වෙන චිත්ත ධර්මයෝ චෛතසික ධර්මයෝ ටික පස්සේ පස්සේ පහළ වෙනකොට උප උප උදව් වෙනවා කියලා. ඒ කියන්නේ අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා කියලා. හැබැයි ඒව වෙන්නේ නැතිවක් තියෙනවා. ඒ වෙන්නේ නැතිව තමයි මේ ඔය හිතක් පහළ වෙනකොට පහළ වෙනවා මේ චිත්තත් එක්ක චිත්තජ රූප කියලා ටිකක් පහළ වෙනවා. ඒ චිත්තජ රූප ටික ඒ චිත්තජ රූප ටිකට ඊළඟට ප්‍රතිසන්දියෙන් දැනෙන රූප ටිකට කියලා කර්මජ රූපයක් බාහිරින් පහළ වෙන බාහිර රූප වලට සත්‍යං සංතාන වලට ආහාර රූප වලට ඊළඟට ඍතුව නිසා පහළ වෙන ඍතුජ රූප වලට ඒ ඒවට මේ ඉස්සර වෙලා ඉස්සර වෙලා පහළ වෙන සිත් අනන්ත ප්‍රත්‍යයෙන් බලපෑමක් කරන්නේ නැහැ. ඒව ඔය රූප වල හැටියට ඔය පහළ වෙගෙන යනවා. හිත තියෙනවා, කර්මයේ තිබෙනවා, ඊළඟට බාහිර දුුණේ තිබෙනවා, ආහාර ස්වභාවයේ තියෙන ඒව නිකන් පහළ වෙන හැබැයි හිත ඒව අනන්ත ප්‍රත්‍යයට ගණන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ ඒවා කියනවා අර ඉස්සෙල්ලා හිතක් නිසා පහළ වෙච්ච ඒ ආනන්තපත්ති ගැම්ම ලබන්නේ නැති හැබැයි පස්සේව තියෙනවා. හැබැයි ලබන්නේ නැහැ. ඒක නිසා ඒව පත්ති දීක ධර්මය කියලා සඳහන් කරනවා. අපි විශ්වාස කරනවා මේ පින්වතුන් මේක තේරෙන්නේ නැති කියලා. ඔක ස්ථාන පාඩම දාන්න. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, ජීවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු. මේ දොරවල් විස්තරයි වෙනස්. අරමුණු විතරයි වෙනස්. අනිත් ඇති වෙන ඔය හිත හිත නිසා පාලන චිත්ත සංකරණේ චිත්ත ධර්ම අරමුණක් අරමුණු වශයෙන් වෙනස් වුණාට ඒවා පහල කරන මතුවෙන ඒ ධර්ම එක සමාන වෙනවා. ඒවා අනිත් ඔය කියපු හැටියට මනෝවිඤ්ඤාණ ධාතුවට ඒ චෛතසික ධර්මයන්ට අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. තවත් අපි එකක් හිතමු. ඒ තමයි මේ යම් කිසි වෙලාවක ඒක මේ පින්නතුට කියවන්න ලැබුණොත් මේ විදිහට මුණ ගැසීමේ පදතේය පුරිමා පුරිමා කුසල ධම්මා පළමුවෙන් පළමුවෙන් පහළවන්නා පහළවන්නා වූ කුසල ධර්මිය පච්චිමානං පච්චමානං කුසලානං ධම්මානං අනන්ත ප්‍රත්‍යයෙන් පත්‍යය පත්‍යය පසුව පසුව පහළවන්නා වූ කුසල ධර්මයන්ට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඕක කොහොමද තීරුම් ගන්න කියලාත් මේ ටිකක් හිතන එක හොඳයි. හරිම ලස්සන ධර්මයක් හරීම විසිතුරු ධර්මයක් ඒ තමයි කුසල ධර්ම කියලා අපි කතා කරන්නට යන තැන මොකද්ද කුසල ධර්ම කියලා කතා කරන්නට යන තැන තමයි අපි හිතමු කෙනෙක් පින් යම් කිසි කෙනෙක් බුද්ධ වන්දනාව කරනවා කියලා තුනුරුවන් බුද්ධ වන්දනාව කරනවා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේ හිතින් බලාගෙන බුදුරජාණන් වහන්සේ හිතින් දැකගෙන අරමුණු කරගෙන හොඳ ශාන්ත වන්දනාවක් සිද්ධ කරනවා. ඒ වන්දනාව සිද්ධ කරන වෙලාවේ එයාගේ හිතේ පහළ වෙනවා කුසල කුසල් චිත්ත වීති ගොඩ පහළ වෙනවා. සිත් අවස්ථා 17 ඒවා චිත්තක්ෂණ 17ක් වැඩ කරන සිත් පීලි ගොඩාක් පහළ වෙවි පහළ වෙවි බුදුරජාන් වහන්සේ ගැන හිතනවා ගාථා කියනවා වඳිනවා ඔක කරගෙන යනකොට මේ සිත් පීලි වල මැද්දාවක පහළ වෙනවා ජවන් සිත් කියලා අපි දන්නව නේද ජවන් සිත් ඒ ජවන් හරිය තමයි කුසල් පහළ වෙන්නේ. පින් සිද්ධ වෙන්නේ. ඒ ජවන් සිත් පහළ වෙන්න කලින් සිද්ධ වෙනවනේ මෙහෙම. හොඳට බලන්න සිහි ගන්නවා ගන්න හිතට මතක් කරව ගන්න අපේ පින්වතුන් භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා මනෝද්වාරා වජන ඊළඟට මනෝද්වාරාවචනෙන් පස්සේ ජවන් යනවා. ගාථා කියනවා නම් මේ විදිහට යනවා. භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවචන ඊට පස්සේ ගාථා කියනවා නම් අරමුණු කිරීම වශයෙන් බුදු පිළිමයක් හිතාගත්තොත් බුදු පිළිමයක් අරමුණු කරගත්තොත් සම් චක්කු විඥාන සම්පටිච්ඡනය සම්තිරණය වත්තපණය ජවන් යන මහතක් ඊට පස්සේ තදාරම්මන දෙකක් වෙනවා ආංගව ගත වෙනවා. දැන් ඔය පිළිමයක් අරමුණු කිරීම වශයෙන් පේලියක් ගිහිල්ලා. ඒක තිබුණනේ ජවන් මැද්දාවක. ඒක හිතට යනවා මනෝද්වාර ආවර්ජන හැකියට මනෝද්වාර කිසිත් පහළ වෙනවා මේ විදිහට. ඒ තමයි භවංග භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාරාවචන ඊට පස්සේ ජවන් හතක් යනවා ඊට පස්සේ අර අරමුණු කිරීම වශයෙන් සදාරම්මන දෙකක් යනවා සමාන තැන්වල ඊළඟට ඒම ගිහිල්ලා අරමුණු කිරීම වශයෙන් බුදු ගුණ හිතීම වශයෙන් මේ ජවන් ගිහිල්ලා ඊට පස්සේ කර වෙනවා පවංගේට යනවා දැන් මේ චිත්ත වීති වල මනස හැඩගස්සන මනසේ යන චිත්ත වීතිවල තියෙනනේ ජවන් කොටසක්. ඒ ජවන් හරිය තමයි කුසල් පහළ වෙන්නේ. පින් සිද්ධ වෙන තැන. කුසල් වැඩෙන තැන. කුසල් කුසල් අහු වෙන තැන. ඒවට කියනවා ඒ තැන් කුසල ධර්ම. කුසල ධර්ම ඒ පළවෙනි ජවනය දෙවෙනි ජවනය තුන්වෙනි ජවනය හතරවෙනි ජවනය පස්වෙනි ජවනය හයවෙනි ජවනය හත්වෙනි ජවනය මේ කුසල් පීලියේ පුරිමා පුරිමා කුසල ධම්මා කියලා කියන්නේ පළමුවෙන් පහළ වෙච්ච කුසල් ජවනය දෙවෙනි කුසල් ජවනයේට උපකාර වෙනවා. පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං. එතන කුසල ධර්ම කියලා කියනකොට ධර්ම අපි ගත්තොත් එම දැන් බුද්ධ වන්දනාවක් නෙමෙයි කරන්නේ. බුද්ධ වන්දනාව කරනකොට මෙතන කුසල ධර්ම කියලා කියන්නේ මොනවද? කුසල ධර්ම කියලා කියන්නේ තියෙනවා චෛතසික ධර්ම සමූහ රාශියක් තියෙනවා. ඒක මේ විදිහට ගණන් ගන්න. පළවෙනි ජවණය. පළවෙනි ජවණයේ තිබෙනවා කුසල ධර්ම 33ක්. ඒ 33 ගණන් ගන්නේ 34ක් වෙනවා. මේ විදිහට බලන්න. පළවෙනි ජවන් සිතේ සර්වචිත්ත සාධාරණ චෛතසික හතයි. ප්‍රකීර්ණක වශයෙන් ගණන් ගන්නේ චෛතසික ධර්ම 6යි. 13ක් වෙනවනේ. ඒ 13යි ඊළඟට සෝබන චෛතසික තිබෙනවා අනිවාර්යයෙන්ම පින් හිතක වැඩ කරන අනිවාර්යයෙන්ම කුසල හිතක පහළ වෙන චෛතසික ධර්ම 19ක් තියෙනවා. ඒ 19 15න් පස්සේ 32ක් වෙනවා. ඊළඟට ප්‍රඥා චෛතසිකේ අනිවාර්යයෙන්ම උදෙන් දෙන්න ඕනේ. බුදුගුණනේ හිතන්නේ. එතකොට චෛතසික ධර්ම ඔක්කොම 33ක් වෙනවා. මේ චෛතසික මණ්ඩලයයි යවන් හිතයි. ඒ හිතයි ගත්තම 34ක් වෙනවා. ඔය ධර්ම 34 හිතයි චෛතසික ධර්ම 33යි. ඕකට කියනවා කුසල ධර්මා කියලා. ඔය කුසල ධර්මය කුසල ධර්ම රංචුව පුරිමා පුරිමා කුසල ධර්ම. පළමු පළමු කුසල ධර්මය. පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ඊළඟට දෙවෙනි දෙවෙනි ඒ කියන්නේ පස්සව පහළවන්නා වූ පියා දෙවෙනි හිත ඊට පස්සේ ඒ දෙවෙනි හිතින් තුන්වෙනි සිත තුන්වෙනි සිතින් හතරවෙනි සිත ඒකෙත් පහළ වෙනවා අර වගේම චෛතසික ධර්ම 33ක් එක්ක හිතක් එතකොට 24යිනේ පළවෙනි පළවෙනි පහළවන්නා වූ ජවන් සිත්තර පහළ වෙන කුසල ජවන් කුසල සිත් මේ කුසල ධර්ම පසුව පසුව පහළවන්නා වූ කුසල ධර්මයන්ට ඒ මැද්දාවට වෙන අකුසලයකට හරි ඒ මැද්දාවට වෙන හේතුකයකට හරි ඒ මැද්දාවට වෙන ක්‍රියාවකට හරි ඒ මැද්දාවට ඒ මැද්දාවට වෙන සමාපatti හිතකට හරි මොකටවත් රින්ගන්ට නොදී හරියට ඒ මණ්ඩලයට සමානව අවස්ථාව සපයා දෙමින් ඒ පහළවෙන්න ඒ කුසල ධර්මයන් මේ පසුව පසුව පාරවන්නා වූ කුසල ධර්මයන්ට උපකාර වෙනවා. දැන් මේ පහළ වෙලා පහළ වෙලා ගියානේ. පහළ වෙලා ගිහිල්ලා දැන් මොකද ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්නය ඇති වෙන්නේ මේ විදිහටයි. ඒ තමයි දැන් මේ කතාව කියාගෙන යනකොට පළමුවෙන් පහළ වෙච්ච කුසල ධර්මියෝනේ පළමුවෙන් පහළ වෙච්ච හිත කුසල ධර්මයන් දෙවෙනි එකට උපකාර දෙවෙනි එකේ කුසල ධර්ම රංචුව තුන්වෙනි එකට උපකාර තුන්වෙනි හිතේ කුසල ධර්ම රංචුව හතරවෙනි එකට උපකාර වුණා හතරවෙනි එකේ කුසල ධර්ම රංචුව පහට උපකාර වුණා පහේ පහේ පස්වෙනි ජවනයේ කුසල ධර්ම රංචුව සමූහය 6ට හයවෙනි එකේ කුසල ධර්ම සමූහය හත්වෙනි එකට එතකොට හත් හත්වෙනි හිතේ කුසල ධර්ම සමූහය. හත්වෙනි ධවණේනේ. ඒකෙත් තියෙනවනේ අර ගානම චෛතසික ධර්ම 37ක් 33ක් තියෙනවනේ. ඊළඟට හිතයි 34යිනේ. මේ ටිකත් කුසල ධර්මයෝනේ. එතකොට එතන කොහොමද වැඩි සිද්ධ වෙන්නේ කියලා. එතනදී වෙන්නේ මෙහෙමයි. පුරිමා පුරිමා කුසල ධම්මා කිව්වම ඔය පළවෙනි ඒ කියන්නේ අවසාන හතේ හත් වෙනි එකේ කුසල ධර්මයෝ පච්චිමානං පච්චිමානං අභ්‍යාගතාන ධම්මාන අභ්‍යාගත ධර්මය කියලා කියන්නේ ඊට පස්සේ පහළ වෙනවනේ ඔය මේ අපි හිත විපාක භවංගයක් පහළ වෙනවා කියන්නේ භවංගයක් පහළ වෙනවනේ එහෙම නැත්නම් සදාරම්මණයක් පහළ වෙනවනේ ආන්න ඒ සදාරම්මණ කියන ඒවා කුසල් සිල් නෙවෙයි. ඕවා අව්‍යාකෘත ධර්ම. අව්‍යාකෘත ධර්ම වල තිබෙනවා ක්‍රියා අව්‍යාකෘත කියලා කොටසක් තිබෙනවා විපාක අව්‍යාකෘත කියලා කොටසක් තියෙනවා. ආන්න ඒ කොටස ගිහිල්ලා හැප්පෙනවා. පළවෙනි කුසල හිත හත් වෙනි එක ඊට පස්සේ ඒක අව්‍යාකෘත ධර්මයකට අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ දෙන්න අතරට වෙන මොකටවත් ලිංගන්න නොදී. ඒක තමයි කියන්නේ පච්චමානං පච්චමානං අභ්‍යාගතානං ධම්මානං අනන්තර ප්‍රත්‍යේන පච්චයෝ කියලා. අකුසලයේවත් ඒ වගේ. ඉතින් ඔය විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම විග්‍රහ සමූහයේ මේ ප ဋ ාණ ධර්ම කාණ්ඩයේ හතරවෙනි ධර්මය අනන්තතර අනන්ත ප්‍රත්‍ය හැටියට ප්‍රත්‍ය වෙන ආකාරය බුදුරජාණන් වහන්සේගේ මේ විස්තරයේ තියෙන විදිය ඔයදිර සඳහන්. ඉතින් මේක දිහා බලාගෙන ගියන් පස්සේ අපි හිතමු අපි බණක් අහන් බණක් අහනවා වගේ නෙවෙයි. අපි නිකන් අපේ හිතට අපේ හිත දිහා බලාගෙන හිටියොත් අපේ හිතේ ක්‍රියාකාරී ස්වභාවය බලාගෙන හිටියොත් බුදුරජාණන් වහන්සේ අරමුණු කරනකොට අපිට චිත්ත සිත් පහළ වෙනවා කියලා අපි හඳුනා ගන්න පුළුවන් වුණත් අපි අපිට තේරෙනවා නියම වශයෙන්ම මේ හිතවල ජවන් පහළ වෙනවා කියලා. ඒ ජවන් සමහර ඒවා ක්‍රියාජවන්. ඒ රහතන් වහන්සේලා. අනිත් හැම එක්කිනාටම කුසල ජවන්. ආරම්මණය ආර්ය ආරම්මණයක් වන නිසා බුදුරජාණන් වහන්සේ වෙන නිසා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගෙන පහළ වෙන කුසල් සිත් පිළියේ ජවන් සිත් පහළ වෙනවනේ. ඒ ජවන් සිත් වල මේ ධර්ම සමූහය තියෙනවා. මේ මගේ හිතේ මේ ධර්ම සමූහයේ එකින් එකට එකින් එකට පසුපසුව දේ පහළ වෙන දේවල් පහළ වෙන සිත්වලට කලින් කලින් පහළ වී පහළ වී නැකී යන සිත් ටික උදව් වෙනවා නේද උපකාර වෙනවා නේද අනිවාර්යෙන්ම ඒකින්ද නේද මේ ඒකින්ද නේද මේ පසුපසු සිත් පහළ වෙන්නේ කියලා හොඳට මානසිකාර වශයෙන් දැනගන්න. මානසිකාර වශයෙන් දැනගන්න පුළුවන්. ඒ සිත් පීලියක් එකට තියෙන නිසා තමයි හඳුනාගන්න ලේසි. භාවනා මානසිකාරයක් හැටියට අපිට හොඳට මෙනෙහි කරන්න පුළුවන් මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට ධර්මාරම්මන මානසිකාරයක් වෙනවා. දැන් ඔය උපමාවකට ගත්තේ බුද්ධ ආරම්මන මනසිකාරය. හිතින්ම හිත දිහා බලනකොට මේ හිත බුදුගුණ අරමුණු කරනකොට මෙහෙමයි වෙන්නේ කියලා හිත කියන ධර්ම ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා. හිත කියන ධර්ම ස්වභාවය පිළිබඳවම මෙනෙහි කරනවා තව සිත් පීඩී කියනකොට ඒ හිත් වලට මෙනෙහි වෙන්නේ අරමුණු වෙන්නේ අර බුදු ගුණ මෙනෙහි කරපු සිත් පීලි. එතකොට සිත් කියනා වූ චෛතසික ධර්ම කියනා වූ ධර්ම ස්වභාවය මෙනෙහි කරන තව සිත් පීලි පහළ වෙනවා. ඒ වගේම අර බලාගෙන යනකොට මේ එතනත් පහළ වෙන්නේ මේ විදිහටයි කුසල ධර්මය කුසල ධර්මයන්ට උපකාර වෙනවා අනන්ත වශයෙන් කුසල ධර්මයෝ අව්‍යාපෘතයන්ට උපකාර වෙනවා අනන්තර වශයෙන් අව්‍යාපෘත ධර්මයන් අව්‍යාපෘත ධර්මයන්ට උපකාර වෙනවා අනන්තර වශයෙන් කියලා හොඳට අපිට දැනගන්න පුළුවන් සහ මෙනෙහි කරලා තේරුම් ගන්න පුළුවන් ඊළඟට තවත් එකක් තියෙනවා මේ විදිහට යම් කිසි යම් යම් ධර්ම ස්වභාවය යේසං යේසං ධම්මානං අනන්තර යම් කිසි ධර්මතාවයකට පස්සේ යේජී ධම්මා උප්පජ්ජಂತಿ චිත්තසිතික ධම්මා යම්කිසි චිත්ත චෛතසික ධර්මයෝ පස්සේ පස්සේ පහළ වෙනවා නම් තේසේ ධම්මා තේසං තේසං ධම්මානං අනන්තර පත්‍යේන පත්‍යෝ ඒ පසුපසු පහළවන්නා වූ ධර්මයෝ ධර්මයන්ට කලින් කලින් පහළ වෙන ධර්මයෝ ඒකාන්තයෙන්ම අනන්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක සඳහන් කරනවා ඒක පොදු වශයෙන් නම් ගම් කියන්නේ නැතු. ඔය විදිහට අපි ධර්මයේ මෙනෙහි කරන්ටත් හිතන්ටත් හිත පුරුදු කළ යුතුයි. එතකොට අවබෝධයයි වැටහීමයි මානසිකාර්යයයි භාවනාවයි ධර්මානුස්සතිය ඔක්කොම හොඳට සිද්ධ වෙනවා. ඉතින් මම අද දවසේ මේ පින්වතුන්ට මතක් කරලා දුන්නේ මේන්න මේ කරුණ ටික. මම යම්කිසි වෙලාවක මේක කියන්න ඇත්තේ කියලා හිතෙන මම සමහර තැන්වලදී ප්‍රකාශ කළා තියෙනවා මේ ධර්ම කාණ්ඩය හේතුව මේ මේ ධර්ම කොටස් ගොඩාක් ගැඹීරයි ඒ කියන්නේ සියුම් වැඩි නිසා ඒක නිසා හරි හරිම මේ සියුම් වැඩි නිසා හරිම ගැඹීරයි සමහර ඔය ප්‍රධාන ධර්මයන්ගේ තිබෙනවා ලේසියෙන් කතා කරන්න පුළුවන් දේවල්. ටිකක් ලේසිම නෑ. නමුත් මේ වටපිටාව පොඩ්ඩක් එක්කාසු කරගෙන ඈඳගෙන ටිකක් සරලව ගොනු කරලා හිතවලට ගන්න පුළුවන් සමහර ඒවා තියෙනවා. ඒ වගේ නිසා මං කී කීප පොලක ඔය ලේසි ලේසි වගේ කියලා හිතන ඒවා මේ අපේ ධර්මකාමී පින්වතුන්ට කියලා දෙන්නේ එතකොට නිකන් අර හිතට මේ අර ඒකේ රසයක් දැනෙනවා. ඒක නිසා මම සමහර වෙලාවට මේක ඉස්සලා කියන්නේ දෙයක් හිතනවා. ඉතින් මම කියපමණ කිව්වා මම හිතන්නේ මේක කිව්වයි කියලා හිතෙනවා. දැන් මේ අද මේ ටික තමයි මේ අපි ඉදිරිපත් කරේ. මේ පින්වත් හැම දිනාටම මේ කාන්තෙන්ම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සත්වේ මේ ධර්ම විතරයි. පුද්ගලෙ නෑ. ධර්ම ස්වභාව විතරයි පවතින්නේ. ආත්මයක් ජීවියක් කෙනෙක් නෑ. ධර්ම විතර ධර්ම ස්වභාව පමණයි පහළ වෙන්නේ. ඒ වගේම මේ ධර්ම යෝ ධර්මයන්ගේ උපකාරයේ ලබාගෙන ධර්මයෝ හැටියටම පහළ වෙනවා. ධර්මයෝ තවත් ධර්මවල උපකාරයේ ලබාගෙන ධර්ම ස්වභාව හැටියටම මේ ලෝකේ පවතිනවා. ඒ වගේම ධර්මයෝ තවත් ධර්ම වලට පීඩා කරනවා ධර්මය තවත් ධර්ම වලට උපකාර කරනවා ධර්මයෝම තවත් ධර්ම වලට බලපෑම් කරනවා ධර්මයෝම තවත් ධර්ම වලින් බලපෑම් ලබා ගන්නවා ඒ නිසා මේ සිදුවීම් අතර වෙන කිසිම කෙනෙක් මේ ධර්මයන්ගේ පාලනය බාරගත් කෙනෙක් නෑ. මේ ධර්මයන්ගේ පාලනය මේ ධර්මයන්ගේ අයිතිය ලබාගත් කෙනෙක් නෑ. මේ ධර්ම ස්වභාවයන් මවපු හිතපු ගොතපු රටාවල් හදපු කෙනෙක් නෑ. ධර්මයන් නිකන් ධර්ම හැටියට වෙයි පහළ වෙලා ධර්මයේ හැටියට නැති වෙලා යනවා හරියට වලාකුළු වගේ. වලාකුළු දිහා බලමු බලාකුළු නිකාම්ම ඇති වෙනවා. ඒ වගේම ඒකට හේතු තියෙනවා. නිකන්න තියලා යනවා. මේ ඒ බලාකුළු දිහා සමහරලාට ගණට තියෙන බලාකුළු දිහා බැලුවයින් පස්සේ ඒක දිහා බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නකොට අස්ල මූණු වගේ පේනවා. අලි මූණු වගේ පේනවා. මිනිස් ඔළුවකෙත් පේනවා. කෙනෙක් අහසේ පීනන් ඉන්න වගේත් පේනවා. හැබැයි මේ මොන විදියට පල්ලෑ ඉඳලා අපි ওই උඩ බලාගෙන මොනවා හිතුවත් මොන පින්තූර මොන ආකල්ප මොන සංකල්ප ඒවට දුන්නත් එතෙන්ට ගියාන් පස්සෙත් එතන තියෙන්නේ වලාකුළු ටික විතරයි ඒ වලාකුළු ටිකට එහා එතන දෙයක් නැහැ ඒ වගේ අපි මේ මොනවා දැම්මත් මේ මිනිස්සයා දෙවියා පුජ්‍යලයා තිරිසනා මොනවා දැම්මත් මේ මේ ඔය වැඩ කරන ධර්ම සමූහ වලට චිත්ත ධර්මයන්ට රූප ධර්මයන් සෛතික ධර්ම මොන මොන ආකල්ප මොන මොන පුද්ගල ඈදී සංකල්ප දුන්නත් ඒවා ඒ විදිහට මේ ධර්ම හැටියටම තිබිලා නැති වෙලා යනවා ඒ වගේම ධර්ම හැටියටම මතුවෙනවා ධර්ම හැටියටම අනිත්‍යවට බලපෑම් කරනවා ධර්ම හැටියටම අනිත්‍යවට බලපෑම් කරනවා ඊට වඩා කිසිම දෙයක් නැහැ ඔන්න ඔය ගැඹීර ධර්ම ස්වභාවය අවබෝධයේ වශයෙන් ස්පර්ශ කිරීමට මේ සාකච්ඡා කරන ධර්මය මේ අහන ධර්මයේ සෑම දිනාටම කුසල වශයෙන් උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගැඹුරින් මේ ධර්මයේ හිතලා මෙනෙහි කරලා ඒ වගේ ස්පර්ශය ලබාගෙන අවබෝධය ලබාගෙන කිසිම තැනක මේ ධර්මය හොඳයි මේ ධර්මය හොඳයි කියලා තේරුම් ගන්න අල්ලන්නේ නැතුව දෘෂ්ටි වශයෙන් අල්ලන්නේ නැතුව ධර්මයේ ධර්මයේ හැටියටම අවබෝධ කරගෙන ඒ කාන්තෙන්ම පරම ශාන්ත වූ ගාම්භීර වූ සූක්ෂම වූ ධර්ම ස්වභාවයක් තිබෙනවා ඒක නිර්වාණ ධාතුව නිර්වාණ ධර්මයේ ඒ නිර්වාණ ධර්මයෙන් නිවෙන්න ඒ නිර්වාණ ධර්මයේ සැනසෙත් සෑම දිනාටම මේ කුසලයේ හේතු වාසනා වේවා නිවන් අවබෝධ වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරන සෑම දිනාටම තෙරුවන් සරණයි